මේ මාර්ගය තුල යද්දී මම කොතනද ඉන්නේ කියන කාරණේ දකින්න අවශ්‍යතාවයක් නැහැ. තේරුණාද? මොකද මේ මාර්ගය තුල යද්දී මාත්‍යෝ මේ මාන්නේ කියන කාරණයෙන් අපි බොහොම පරිස්සම් වෙන්නේ. තේරුණායි? වර්තමානයේ මේ මේ මේ මාර්යා මේ සම්මා සම්බුද්ධ ශාසනයේ මේ මොහොත දීප්තිමත් මොහොතක්. තේරුණාද? මේ සම්මා සම්බුද්ධ ශාසනයේ මේක මිහිඳු මහරහතන් වහන්සේගේ කාලයේ යම්සේ දීප්තිමත්ද ඒ වගේ දීප්තිමත් මොහොතක් මේ මොහොත. තේරෙනවද? නමුත් මේ මොහොත මාත්‍යෝ මේ දීප්තිය කියන්නේ නිවෙන්න ආසන්න පහනක තියෙන දීප්තියක්. ඒක හොඳට තේරුම් ගන්න. නිවෙන්න ආසන්න දැන් ওই පහන් වල නිවෙන්න ආලම් වෙනකොට මේ පහන මහා ආලෝකයක් නිකුත් කරනවා. ඒ නිකුත් කරන්නේ මොකද්ද? තව ටිකකින් මේ පහන නිවෙනවා කියලා සංඥාවයි අපිට දෙන්නේ. එහෙනම් මේ මොහොත සම්මා සම්බුද්ධ ශාසනයේ දීප්තිමත් අවස්ථාවක්. මේ දීප්තිමත් අවස්ථාවේ මාත්‍යෝ අපිට කියන අනතුර තමයි මේ දීප්තිය කියන්නේ පහනේ ආලෝකය නිවෙන්න ළඟයි කියන කාරණය. තේරුණා? ඒ නිසා මාර්යා දන්නවා මේ මොහොත මේ ලෝ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ දීප්තිමත් කාලය කියලා. තේරෙන මොකද අපිට දකිනවා ස්වාමින් වහන්සේලාගේ විශාල උද්‍යෝගයක් තියෙනවා, කීපින්නතුල්ලාගේ විශාල උද්‍යෝගයක් තියෙනවා. කතා නොකලා වූ සෝවාන් සකුදාගාමි අනාගාමි ඵලයන් ගැන ලෝකයා කතා කරනවා. තේරුණාද? ඒකෝ මාර්යා දන්නවා මේ මොහොත. තේරුණාද? මේ මොහොත ශාසනයේ දීප්තිමත් මොහොතයි මායя උත්සාහ කරන්නේ මේ වෙලාවේ ශාසනයේ ඒ ප්‍රඥාව පැත්ත වැඩෙන්න තියෙන අවස්ථාව මගහරින්න. කොහොමයි මගහරවන්න තමයි අහගන්නේ. තේරුණාද? මොකද එතනදී යා මොකද කරන්නේ? දැන් මහත්යාලව මහත්යෝ යාට අකුසලයේ කොටු කරන්න බෑ. මායයට මහත්යව අකුසලයේ කොටු කරන්න බෑ. මොකද මහත්යලා අකුසලයේ හඳුනගෙනයි එහෙනම් මාර්යා මේ වෙලාවේ කරන්නේ මහත්යාව කුසලයෙන් කොටු කරනවා. තේරුණාද? මහත් වෙලා අකුසලයේ කොටු කරන්න බෑ දැන්. නමුත් මායයා දැන් මහත් වෙලා කරන්නේ මොකද්ද? මහත් වෙලා කුසලයේ තුල කොටු කරනවා. තේරුණාද? කුසලයේ තුල කොටු කරනවා කියන්නේ දානය, සීලය, සමාධිය, මෛත්‍රිය, පින්කම් තුල මහත් වෙලා කොටු කරනවා. තේරුණාද? දැන් මෙතන පින්කම් වල කොටු කරන්නේ මහත්යානාමේ පින්කම් වල ආස්වාදයේ තුල ජීවත් වෙනවා ප්‍රඥාව කියන පැත්ත වඩා ගන්නෙ නැහැ. මේ ආස්වාදයේ තුල ජීවත් වුණාම මාර්යා ගන්නවා තව අවුරුදු 100කින් 200කින් මේ ධර්මයේ සම්දික්ක ගුණේ ආවර වෙනවා. එතකොට මහත් වෙන මේ ආස්වාදයේ තුල හිටියොත් එහෙම ආයිමත් මාර්යාගේ ලෝකෙටයි. මොකද ධර්මයේ සම්දික්ක ගුණේ ඉවරුනේ ගමම ලෝකයයි කියන්නේ මාර්යාටයි මහත් වෙන්නේ. තේරෙනවද? ඊට පස්සේ මාර්යාගේ ග්‍රහණයට අපි අහුණා. එතෙන් එතෙන් මහත්යෝ මාර්යා අපෝ මේ කුසලයේ තුල කොටු කරලා කියනවා. තේරෙනවද? ඒ කියන්නේ සීලය කියන්නේ මාර්ග ධර්මයක් නෙවෙයි. සමාධිය කියන්නේ මාර්ග ධර්මයක්මයි. මෛත්‍රිය කියන්නේ මාර්ග ධර්මයක්මයි. දානය කියන්නේ මාර්ග ධර්මයක්මයි. මොකද මේවා අපිට භවයේ සුගතිය තමයි අරන් භව නිරෝධයට අරන් යන්න දෙන්නේ නැහැ. සුගතියේ ගිහිල්ලා මේක අපි උප්පත්තියක් ලැබලා ලබවලා එතන සතුටු කරලා එතන ආස්වාදයේ තුල කොටු කරලා අබුද්ධෝත්පාද කාලවල ආයිමත් කල්ප ගණන් අපේ සතර පායන්ට එන අපි මායාවගේ උගුලේ කොටු වෙලා තියෙනවා. එහෙනම් සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානකදී මහත්යෝ මේ මායයා අපිව කුසලයේ තුල කොටු කරලා තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ මායයා උත්සාහ ගන්නේ අපිව කුසලයේ තුල කොටු කරන්න. තේරෙනවද? ඒක හොඳට තේරුම් ගන්න. ඒ නිසා අපි කරන්නා වූ සෑම කුසලයක්ම විදර්ශනානුකූල සකස් කර ගන්න ආකාරයෙන් තමයි කරන්න දක්ෂ වෙන්නේ. එතනින් තමයි මායාවේ උගලට අපි අහම වුණා වෙන්නේ. පින්කමක් කළත් ඒ පින්කමේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් කරන්නේ. භවයට බැඳෙන්නේ නැහැ. සුගතියට බැඳෙන්නේ නැහැ. සංස්කාරයන්ට බැඳෙන්නේ නැහැ. සීලයක් සමාදන් වුණත් ඒ සීලේ ආස්වාදයේ ආනිසංසය අනිත්‍යභාවය දකිමින් තමයි සීලය තුල ඉන්නේ. එතකොට භවයේ කෙරේ තෘෂ්ණාව ඇති කරගන්නේ නැහැ. මෛත්‍රිය වැඩුවත් දානයක් දුන්නත් ඒවා තුලින් ලැබෙනා වූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් තමයි ජීවත් වෙන්නේ. එහෙම කළොත් තමයි මායාවේ උගලට අපි අවු වෙන්නේ නැත්තේ. එහෙම නැත්තම් මාත්‍යෝ මහත් මායා මේ වෙලාවේ අපිව අනිවාර්යයෙන්ම කුසලයේ තුල කොටු කරලා තියෙනවා. තේරුණා? ඒ නිසා මේ වෙලාවේ අනිවාර්යයෙන්ම කුසලයේ තුල කොටු කරලා ඒ කුසලය නිසාම අපි මාන්නයටපත් කරනවා. මොකක්ද මාන්නය? මම ධර්මයේ තුල ඉන්නවා. මම කුසලයේ තුල ඉන්නවා. තේරෙනවා මේ වගේ එක එක මම භාවනා කරනවා, මම සමාධිය වඩනවා, මට ධ්‍යාන තියෙනවා, මට මෛත්‍රිය වැඩෙනවා. මේ වගේ මාන්නෙන් අපි කොටු එක පැත්තකින්. තේරෙනවද? ඒ නිසා නිරේතුරුව මාත්‍යෝ මේ මාන්නය කියන කාරණේ නිසා අපි හුඟා වෙලාවට සෝවාන් වෙන්නේ ඉස්සෙල්ලා සෝවාන් වුණායි කියලා දකින්න. තේරෙනවද? මොකද මේ මේ වෙලාවේ මේ මාර්ගඵල පැත්ත සම්පූර්ණයෙන්ම මායя විකෘති කරලා දාලා තියෙනවා. විකෘති මාර්ගඵලලාභී මේ ලෝකෙ දිහි කරලා තියෙනවා මේ වෙලාවේ. තේරෙනවද? මොකද මේ විකෘති මාර්ගඵලලාභී ලෝකේ දිහි කරන්නේ මාත්‍යෝ සැබෑ මාර්ගඵලලාභීට ලෝකේ ඉඳ නැති කරන්නේ. තේරුණාද? මාත්‍යා හෙට දවසේ සෝවාන් ඵලයටපත් වුණා. තේරුණාද? මාත්‍යා විවේචනය කරන්න මාර්යා දහසක් දෙනා බිහි කරනවා. ඒක තමයි මාර්යාගේ සිල්ල. මොකද තව කෙනෙකුට එතෙන් දෙන්න දෙන්නේ නැහැ. මොකද මාර්යා මහත්යා විවේචනයට ලක් කරන්නේ කොතනින්ද? හිත කියන්නේ මාර්යා. රූපය කියන්නේ මාර්යා. එහෙනම් හිත මාර්යා රූපය මාර්යා නම් මාත්‍යෝ එතනදී මහත්යා විවේචනයට ලක් කරන්න ලෝකයා තුලින්මයි මාර්යා කර්කේ සකස් කරලා දෙන්නේ. තේරුණාද? ඒ නිසා මේ ගමන යද්දී අපි හරිම පරිස්සම් වෙන්න ඕනේ මේ මාන්නය කියන කාරණය තුල. තේරෙන? මොකද මේ ධර්ම මාර්ගය තුල ගමන් කරද්දී අපි හිස් කරනවා මිසක් යමක් පුරෝගන්නේ නැහැ. යමක් පිරවෙනවා නම් මහත්ය අපි ධර්මයේ තුල නැහැ. දැන් අපේ මගේ ජීවිත කාලේ මගේ ගිහි ජීවිතයේ අප්‍රමාණ දේවල් වලින් මම ජීවිතේ පුරවගෙන හිටියේ. තේරෙනවා. යන යන තැන නායකත්වයේ බලාපොරොත්තුනේ යන යන තැන පළවෙනියා වෙන්න බලාපොරොත්තුනේ දැඩුමින් මේ හැම දෙයක්ම අපේ ජීවිත අපි පුරවගත්තා. නමුත් මේ පුරෝගන්නේ වැරදි දෙයක් කියලා අපි එදා දැක්කේ නැහැ. නමුත් කල්යාණ මිත්‍රාශ්‍රය ලබනකොට සද්ධාම ශ්‍රවණය කරනකොට ඒ සද්ධාම මේ නුවණින් මෙනෙහි කරනකොට අපි දැනගත්ත මාත්‍යෝ මේ පුරෝගන්නේ වැරදි දෙයක් කියලා. එතකොට මේ ඇස නිත්‍යභාවයෙන් ගැනීම නිසායි අපි මේවා පුරෝගන්නේ. මේ රූපය නිත්‍යභාවයෙන් ගැනීම නිසායි අපි මේවා පුරෝගන්නේ. යම් දවසක අපි පැවිදි වෙලා කැලේට ගියාද මාත්‍යෝ කැලේට ගිහිල්ලා අපි මොකද කළේ? මමම පුරවාගත්තා වූ දේ මමම හිස් කළා මාත්‍ය. තේරුණා? මමම පුරවාගත්තා වූ දේ මමම හිස් කළා. ඇස නිත්‍යභාවයෙන් ගැනීම තුල පුරවාගත්තා වූ දේ ඇසේ අනිත්‍යභාවය දක්වමින් මම හිස් කළා. කන නාසය දිව ශරීරය මනස නිත්‍යභාවයෙන් ගැනීම තුල මම පුරවාගත්තා වූ දේ මේවායේ අනිත්‍යභාවය දක්වමින් හිස් කළා. මේක හිස් කරගෙන හිස් කරගෙන හිස් කරගෙන යද්දි මහත්වෝ බුදුරයන් වහන්සේ දේශනා කරනවා තමාට තමා අතහැරෙන තරම් වෙනවා කියලා. යා පටිච්ච සමුප්පන්නව ජීවිතේ දකිනවා හේතුන් නිසා සකස් වුණා වූ දෙයක් කියලා. තේරෙනවා? එනම් මහත්වෝ මේ ධර්ම මාර්ගෙදී හිස් කිරීමයි තියෙන්නේ. පුරවා ගැනීම නැහැ. ඒ නිසා මේ ධර්ම මාර්ගයේදී හැම වෙලාවෙම තමා තමාට කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඕනේ. තමා තමාට කල්යාණ මිත්‍රයෙක් වෙනවා කියන්නේ තමා නිහතමානී වෙනවා මහත්මයා. තේරුණා? මේ ධර්ම මාර්ගය අපි යම් දවසක පැවිදි වුණා නම් එදා ඉඳන් පළවෙනිය වෙන්න මම කවදාකවත් ආස කළා නැහැ. කොතන ගියත් මම අන්තිමය වෙලා හිටියේ. තේරුණා? පළවෙනිය වෙන්න කවදාකවත් ආස කළේ නැහැ. අන්තිමයාම වෙන්නයි. ඒ කියන්නේ නිහතමානී භාවයමයි අපි තුන මට මතකයි මම එක්තරා ආරණ්‍යයක වැඩ ඉන්නකොට එතන ස්වාමීන් වහන්සේලා අට නමක් විතර හිටියා. දැන් මම එතන ඉන්න මුකුත්ම නොදන්නා හාමුදුරු හැටියට තමයි මම එතන හිටියේ. තේරුණා? වැඩියෙන්ම වැසිකිලි හොදන්නේ මම, වැඩියෙන්ම අතු ගන්නන්නේ මම, වැඩියෙන්ම පරිග්ගම් හොදන්නේ මම. තේරුණා? මේව කායිකවත් කතා බහකුත් නැහැ. ඒ වෙලාවේ නායක ස්වාමීන් වහන්සේ තව කෙනෙකුට කියනවා මට හොඳට ඇහෙනවා මේ හාමුදුරුව කායිකවත් කතා කරන්නේ නැහැ, සම්දබද්දේකුත් නැහැ, සිවුරු වර්ගල යන්නද කොහෙද බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ එතනයි මම. <laughs> ඒක තමයි නිහතමානී භාවය, නිහතභාවය කියන්නේ. නමුත් උන්වහන්සේ ඒ නිහඬභාවය තුල දැක්කේ මම ලෑස්ති වෙන සිවුරු ඇරලා යන්නයි කියලා. තේරෙනවද? එහෙනම් මේ ධර්ම මාර්ගයේදී ඒසා නිහඬමානී භාවයමයි අපිට වැඩෙන්නේ. තේරෙනවද? මාන්නය කියන කාරණය ආඩම්බරකම් කියන කාරණය අපිට සකස් වෙන මොහොතක් පාසා අපි ධර්ම මාර්ගයෙන් බැහැරට යනවා. තේරෙනවද? ඒ නිසා කොතන වෙලාවත් මේ මාර්ගඵල උන්මාදයේ කෙනෙකු බොහොම බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා කොයි වෙලාවක සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් ඵල ගැන හිතන්න යන්න එපා. මගේ ජීවිතේ තරුණ කාලේ ඉඳන්ම මට යම් ඉලක්කයක් තිබ්බනම් මම මේ ඉලක්කය සකස් කරගත්තේ මෙහෙමයි. මම මැරෙන වෙලාවට ඇලීම් ගැටීම් වලින් තොරව ඇලීම් ගැටීම් උපේක්ෂාවන්ගෙන් තොරව උස්මටික යන්න කියන අපේක්ෂාවයි මට තිබුණේ. වෙන අපේක්ෂාවක් තිබෙන්නේ නැහැ. ඇලීම් ගැටීම් උපේක්ෂාවෙන් තොරව මට උස්මටික යන්න. එතෙන්ට කියන නම මොකද්ද කියලා මම හිතන්න ගියෙත් නැහැ මම අද හිතන්නෙත් නැහැ. තේරෙනවද? මම හිතුවා නම් කවදාවත් මේ ගමනේ දශමයක්වත් අපිට එන්න බැහැ. ඒ නිසා මම සතර අපායෙන් මිදෙනවා කියලා චිත්තයක් ඇති කරගන්න. ඇති කරගෙන මම සෝවාන්ද සබුදාගාමිද අනාගාමිද අරිහත්ද කියලා මේවා හොයන්න යන්න එපා. මේවා හොයන තාක්කල් අපිට කවදාකවත් මේවා ලැබෙන්නේ නැහැ. ඔබ සියල්ල අත්හරින්න. එවිට ඔබට සියල්ල ලැබෙවි. ඔබට සියල්ල ලැබෙනකොට ඒ කිසිවක් ඔබට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ සෝවාන් ඵලයට තියෙන කැමැත්තත් අත්හරින්න. සෝවාන් ඵලයට තියෙන කැමැත්ත අත්හැරිය තනයි ඔබ සෝවාන් ඵලයට පත් වෙන්නේ. සකෘදාගාමී ඵලයට තියෙන කැමැත්ත අත්හැරිය තැනයි සකෘදාගාමී ඵලයට පත් වෙන්නේ. එන අපි මේවා කෙරේ තෘෂ්ණාව සකස් කර ගන්නවා නම් කවදාකවත් අපිට මේ ඵලයන් ලබන්නේ. ඒ නිසා ඔබ ඉන්නේ කොතනද කියලා හිතන්න යන්න එපා. මාර්ගය තුර ඉන්නවාද කියන කාරණේ දකින්න. මොකක්ද මාර්ගය? ආරෂ්ඨාංගික ආරෂ්ඨාංගික මාර්ගය තුල ඔබ ඉන්නවා නම් බුදුරජාණන් වහන්සේ ඔබට සහතිකයක් දෙනවා ඇස් දෙක පියවෙන්න මොහොතක් හෝ ඉස්සරහා ඔබ සෝවාන් ඵලයටපත් වෙනවා කියලා. නමුත් යමෙක් සෝවාන් ඵලයටපත් වුණාට පස්සේ එයා තුලින් තමා දකිනවා තමා සෝවාන් ඵලයටපත් වුණා කියලා. මේ දැක්ම එයා දකින්නේ සම්මා සතිය තුලින්. මෙන්න මෙතන තමයි වැදගත් කාරණේ. එයා මේක දකින්නේ සම්මා සතිය තුලින්. තේරුණාද? සම්මා සතිය කියන්නේ මහත්යෝ අපි තාම සාරා සංඝ කල්ප ලක්ෂ ගාණක් සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් පසු කරලා ඇදින්නත් තාම අපිට සම්මා සතිය කියන කාර්යය සකස් කරගන්න පුළුවන්කම ලැබිලා නැහැ. තාම සකස් වෙලා නැහැ. නමුත් සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා සම්මා සතිය සකස් කරගෙන. එතකොට මේ සම්මා සතිය තුළ නොයි එයා විනිශ්චයකට එන්නේ මම දැන් සෝවාන් ඵලයට පත් වුණා කියලා. තේරෙනවද? එයා මේ අපි වගේ විකෘති ආකාරයෙන් සෝවාන් වුණා කියලා මාන්නය ඇති කරගෙන කටයුතු කරන කෙනෙක් නෙමෙයි. එයා මේ ජීවිතේ පෙරල පෙරල බලනවා, පෙරල පෙරල බලනවා. මොකද එයා දන්නවා හිත කියන්නේ මායයා, රූපය කියන්නේ මායයා කියලා. එයා දැන් දන්නවා පංච උපාදාන ස්කන්ධය කියන්නේ මායයා කියලා. ඒ නිසා එයා කොතනකවත් නැවත මාර්ග ධර්ම වලට රැවටෙන්නේ නැහැ. එයා තමන්ව පෙරල පෙරල බලනවා, පෙරල පෙරල කිරමින්, මනමින්, කිරමින්, මනමින් බලනවා. තමන් තුළ සක්කාය දිට්ඨිය තියෙනවා. එයා දකින්නවත් නැහැ තිය සිවුම තියෙනවා නම් එයා දක්ෂයි ඒ සිවුම තියෙන තැනක් ෂේ කරගන්න මාර්ගයේ තුල යන්නේ මොකද එයා මායාවට ඉඩ දෙන්නේ මොකද සම්මා සතිය සකස් වෙනවා සම්මා සතියයි මේක ඇති කරන්නේ Taman සෝවාන්ද සකෘදාගාමීද අනාගාමීද අරියත් භාවයට පත් වුණාද කියලා තමා දකින්නේ සම්මා සතියේ ඒ සතිය ලෝකයාට සකස් වෙලා නැහැ ඒ නිසා ලෝකයාට තවගේ ඒ මාර්ගඵලලාභීන්ගේ සකස් වෙන්නා වූ සම්මා සතිය ගැන කියන්නේ ලෝකයා දන්නේ නැහැ තේරෙනවා. මොකද එයා සම්මා සතිය තුලිනොයි එයාව විනිශ්චය කරන්නේ. එයා නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත තමා තුල බලනවා. සක්කාය දිට්ඨිය තියනවාද? විචිකිච්ඡාව තියනවාද? අන්නේ සීලවත වලට මගේ කැමැත්තක් තියනවාද? ඒවා ෂේ වෙලා නම් එයා බලනවා තෙරුවන් කෙරේ අචල සද්ධාව තමා තුල තියෙනවා. ඒ වගේම පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා තමා දකිනවා. ඒ වගේම අන්න සීලෝත වලට එයා බැඳෙන්නේ නැද්ද? විචිකිච්ඡාව පහ වෙලාද? තමා තුළින් තමා ස්වයං පරීක්ෂණය කරනවා මාර්ගය. ඒ ස්වයං පරීක්ෂණය කරන්නේ සම්මා සතිය තුළින්. නමුත් සම්මා සතිය කියන කාරණය මෙතෙක් අපි කවදාවත් මේ භව ගමනේ තාම ලබාගෙන නැහැ කියන්නේ. එහෙනම් ඒක ඒ තරම් ශ්‍රේෂ්ඨ දෙයක්, ඒ තරම් උත්තරීතර දෙයක් සම්මා සතිය තුළින් ගන්නා වූ තීන්දුව කවදාවත් වරදින්නේ නැහැ මාත්‍රි. මොකද ඒක තමයි සම්මා සතිය තියෙන ශ්‍රේෂ්ඨභාවය. ඒ නිසා කවදාහරි තමන් සෝවාන් ඵලයට අවංකවපත් වුණා නම් තමා තුළ විශ්වාසයක් සකස් වෙනවා. මං ආයෙම සතර අපායට වැටෙන්නේ නැහැ කියන විශ්වාසය. නමුත් මේ විශ්වාසය සකස් වෙනවා වගේම හේතුන් කීපයක් නිසා හතරක් නිසා කෙනෙක් අධිගමයන් ප්‍රකාශ කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පළවෙනි හේතුව තමයි අදිමාන්‍ය නිසා අධිගමයන් ප්‍රකාශ කරනවා. අධිමාන්‍ය අධිමාන්‍ය නිසා යා කියලා මම සෝවාන් වෙලා සකුදාගාමි වෙලා කියලා. දෙවෙනියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෝහය නිසා, ඒ කියන්නේ මෝඩභාවය නිසා එයා ප්‍රකාශ කරනවා මම මාර්ගඵලලාභී කියලා. තුන්වෙනි කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මානසික රෝගීභාවය නිසා. එයා ප්‍රකාශ කරනවා මම සෝවාන් වෙලා සකුදාගාමි කියලා. හතරවෙනි කාරණය කියනවා අවබෝධයෙන් මෙයා ප්‍රකාශ කරනවා මම මාර්ගඵලලාභී කියලා. එහෙනම් කවුරුන් හෝ සමාජයේ මාර්ගඵලලාභී කියලා කියද්දී අපි මේ කාරණා හතරටම දාලා බලන්න ඕනේ. මොකද මේ කාරණා හතරක් තියෙනවා මේකට ප්‍රකාශ කරන්න හේතුව. මොකද බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර දී ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මම චතුරාර්ය සත්‍ය අවබෝධ කළා කියලා. බුදුරජාණන් කියනවා නෑ ඔබ තාම සෝවාන් ඵලයටවත්පත් වෙලා නැහැ. ඔබ ගිහිල්ලා මේ මාර්ගය තුල වඩන්න කියලා කියනවා. එහෙනම් මේ හේතුන් හතරක් නිසා මාත්‍යෝ යමෙක් අධිගමයන් ප්‍රකාශ කරනවා. නමුත් තමා සෝවාන් ඵලයට පත් වුණා කියන්නේ තමා තුළ සම්මා සතිය සකස් වෙලා ඒ සම්මා සතිය මාත්‍යෝ තමා හරියට ලස්සනට කිරලා මැනලා අඩු කරලා වැඩි කරලා සම්පූර්ණයෙන්ම බලලා තමා තුළින් විනිශ්චයක් වෙනවා මං සතර අපායෙ මිදුණායි කියන විනිශ්චය. නමුත් එහෙම ආවට පස්සේ ආ කවදාවත් මම සෝවාන් කියලා බෝඩ් එකක් ගහගන්න යන්නේ ඇයි යා සෝවාන් වුණා කියලා මොකද්ද දැක්කේ? රූපේ අනිත්‍යභාවය යා දැක්කේ. වේදනාවේ අනිත්‍යභාවයයි දැක්කේ. සංස්කාරයන්ගේ අනිත්‍යභාවයයි. එහෙනම් කවදාත්වත් එයා රූපයක වේදනාවට සංස්කාරයන්ට බැඳෙන්නේ. එහෙනම් එයා ලෝකෙට අඬබෙර ගන්න කෙනෙක් වෙන්නේ. එතනින් තමයි අපි දකින්නේ.